ටිබෙට් ජාතික ඇස් මහින්ද ආමුදුරුව ලියපු ගීතයක්. ටිබෙට් ජාතික ඇස් මහින්ද ආමුදුරුව සිංහල භාෂාව සාහිත්‍ය ඉගෙනගෙන pāli බුදුදහම ඉගෙනගෙන සිකින් දේශයෙන් පැමිණිලා පද්‍ය නිර්මාණ කළා. හිතා ගන්නත් බැරි තරම් පද්‍ය සමුදායක් තියෙනවා එකතු වෙලා. සුනිල් ආරියරත්න මහාචාර්යතුමා මහින්ද ප්‍රබන්ධ කෘතියේ මේවා සෑහෙන දුරට එකතු කරලා තිබුණා. ආනන්ද රාජකරුණාගේ කවිවල එකතුවක් අපේ පියා විමල් ලබේසුන්දර විසින් එකතු කළා අච්චු ගහලා තිනවා කාලයකට පෙර. ඉතින් අපි බලමු ටිබෙට් ජාතික ස්වයින්ද හාමුදුරුවන් විසින් ලියන ලද ජාතික දරුණ ඇලවිල්ල අමරදේවයන් ගීයට නැගූ හැටි. මේ ගීතය මේ යුගයටත් ගැලපෙනවා සිරිපාදේ කාලේ. අපේ සිහිනය මෙයයි. හොඳම හොඳ පුරවැසියෙක් හදාගන්න එක. ඒ සිහිනයට සම්ප්‍රදායෙන් ඉතිහාසයෙන් ආලෝක ධාරා එල්ලවනවා. අපි බලමු. මේ ගීය ඔබට හුරු පුරුදුත් ඇති. රණ දිරන මතේ ගැටි වැටි මල මොහොතේ ජාතික රණ දිරන මතේ ගැටි වැටි මල මොහොතේ පෙති කොළත දෙවිසුරු කරලු පුසෙන් මල් වැදුරු යැප්පෙති කොළත දෙවිසුරු කරලු පුසෙන් මල් වැදුරු අබිරු විකුම් නෑ අයුරු නුඹට උදේ දෙයිනි ජාතියරන් විමලක් වේ ආගම මිනි පහනක් වේ ඒ